අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති යතාච අනුප්පන්නස්ස අජ්ජත්ත යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස uppannෝ හෝති පංච පජානාති යතාච uppannස්ස තීන මිද්දස්ස පහීනං හෝති තංජ පජානාති යත්තාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගෞරවනීය යෝගාස්මහා සංඝරත්න අවසරයි අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පිටසක් වශයෙන් දැන් මේ ධම්මානුපස්සනා කොටසයි පිවිසලා ඉන්නේ ඒනොත් මුලින්ම සංග්‍රහ වෙලා තියෙන පංච නීවරණ ධර්මයන් අතුරෙන් මැද කොටසලා සැලකෙන සීන මිද්‍යයි අද මේ මාතෘකා කරන්ට ඉච්චි පාලි පාඨේ ප්‍රධාන වශයෙන් මතු කරලා පෙන්නන මේ පාලි පාඨය ඍජු පරිවර්තනයක් ඉදිරිපත් කරගත්තොත් ඉද බික්කමේ බික්කෝ සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දෝත්පජාන මහණෙනි මේ ශාසනී සංසාරේ බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂුව තම අධ්‍යාත්මික సంతානයේ යම් තීන මිද්‍යක් ඇත්තේ නම් මගේ సంతානයේ දැන් තීන මිද්‍ය ඇත්තේ යයි දැනගන්න. අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්ති මේ අජ්ජත්තං තීන මිද්දෝත්පජාන මගේ సంతානයේ මේ වේලාවේ දැන් තීන මිද්‍යක් නැතිනම් ඒ තීන මිද්දේ නැති බව දැනගන්න. අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පන්නෝ හොත්තං ප්‍රජානාති. පෙර නොතිබුණා වූ තීන මිද්‍යක් ඕන දැන් පටන් ගත්තා. ඕන උප්පන්නා ඕන උපදුනා කියලා දැනගන්නවා. ඉපදෙනවා කියලා වැටෙනවනේ මේක දැනගන්න. උප්පන්නස්ස තීන මිද්දස්ස පහනං හෝති තංච ප්‍රජානාති. යම් මේ තිබුණා වූ තීන මිද්‍යක් මෙන්න මේ සිද්ධියත් එක්කම නැත්තම් මේ වැඩෙන් මගෙන් පහළ ගියා සදාංග වශයෙන් වික්ඛම්බන වශයෙන් ඒකේ වෙලාවේ ආය වෙලාවකට භාවනා කරගන්න පුළුවන් තාලයකට උරු වෙලා ගියා කියලා ඒ වෙලාවෙම දැනගන්න. යම් අවස්ථාවක ඒ යෝගාවචරයා එසේ වරින් වර පහවෙමින් යන්නා වූ තීන මිද්‍යා නැවත මතුන වෙන ආකාරයට පහවුනා කියලා නැත්නම් සමුච්ඡේද ප්‍රහාණය පහාණය වුණා ආය මතුන වෙන තාලෙට පහාණය වුණාන ඒ බවත් දැරගන්න මේ පාඩ පහ අපි මෙතුආකල් සාකච්ඡා කරන්න හිදිච්ච අනිවර ධර්ම පහටම පොදු පාඩ අපි මේ දෙකක් ඊට කලින් කාමච්ඡන්ද වශයෙන් ව්‍යාපාද වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනා අද මාතෘකාව වෙන්නේ මේ තීරණය ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක එකට කරලා නැත්නම් සමස්තයක් වශයෙන් සාකච්ඡා කරනකොට මේ දෙන්නම රඟපෑමක් කරන බව කාමච්ඡන්දේ වරක ව්‍යාපාදේ වශයෙන් පෙනී සිටින බව ඒ කරලා සම්පූර්ණම කාමච්ඡන්දයාගේ ප්‍රතිවිරුද්ධ පැත්ත වශයෙන් පෙනී සිටීමෙන් කටයුතු කරන බව නිසා මේ තුල ඇත්තා වූ ඍජු වක්‍ර වූ පහර දීම බලපෑම යෝගාවචරයට තේරුම් ගන්නට බැරි වුණයි කියලා කනගාට වෙන්න වටින්නේ. ඒක අඩු ගානේ ඒ යෝගාවචර උපදේශ දෙන කර්මස්ථාන ආචාර්යවරු දරගන්න. කාමච්ඡන්දයාගේම යම් විදිහක විකෘති ඉදිරිපත් වීම තමයි ව්‍යාපාදික. වර එක මේ දෙන්න කළු සුදු වෙනසට ක්‍රියාත්මක වෙනවා. වර එක අත්වල බඳගෙන ක්‍රියාත්මක වෙනවා. අපේ ගමේ නැත්නම් සාමාන්‍ය විවහාර භාෂාවේ දින රයිගමයි ගම්පලයි වාගේ කියලා. දවල් වරුවේ දෙන්න එකතු වෙලා හොඳටම රණ්ඩු වෙනවා. ගහ බැද ගන්නවා. කුටි වැට හොමාරු කර ගන්න. ඉතින් මිනිස්සු අන්නවා මේ දෙන්න නම් එකට කවදාකවත් යන්න හම්බෙන්නේ නැහැ. නමුත් දෙන්න රැයට එකතු වෙලා හොරකම යනවා. හොරකමේ ගිහිල්ලෙවල එතකොට කවදාකවත් මිනිස්සු හිතන්නේ මේ දෙන්න එකට හොරකම් කරයි කියලා. මොකද දවල් වරුවේ ඒව කරන්නේ රණ්ඩු වෙනවා. නමුත් දෙන්නගේ වැඩපිළිවෙල බොහෝම කාලයක් පවතිලා කියනවා අපේ ගැමි කතාවට එකතු වෙන තරම්. අන්න ඒ වගේ මේ කාමච්ඡන්දයාගේ සහ ව්‍යාපාදයේ අතර පුදුම සම්බන්ධකම් තියෙනවා යම් වෙලාවක ව්‍යාපාද ස්වරූපයෙන් කාමච්ඡන්දයා මතුවීම පිළිබඳව කරුණු කාරණා කතා කරන්න ගත්තොත් ඒක අද කියන්නේ මනෝවිද්‍යාව කියලා. මේ මානසික රෝග හටගන්නේ කොහොමද කියනකොට ඒ කාමච්ඡන්දයා ව්‍යාපාද ස්වරූපයෙන් පිළිහිටපු ආකාර තමයි. මේක අපි ගියපාරත් මතක් කරගත්ත විදිහට බටහිර මනෝවිද්‍යාවේ ඉතහා ප්‍රසිද්ධ රහතක්. විශේෂම දෙයකම හේතුව කාම රාගයමයි කියන එක. ඒ කියන්නේ විකෘත ඉදිරිපත් කිරීම ද්වේෂයෙන් අතුරුනට පස්සේ ද්වේෂයට වෙලකා කරන්න හැදුවට මුල අතගාගෙන අතගාගෙන යනකොට ඒක තියෙන්නේ ආධාවෙමයි. ඒ වගේම තමයි මේ තීන මිත්‍ය ගත්තාම ඒ තනි වචනය තුළ දෙකම තියෙනවා. එහෙම නැත්නම් තීන මිත්‍ය ප්‍රතිපක්ෂ වශයෙන් පස්සේ වශයෙන් අපි ගන්නවා විරිය වීර්යය තියෙන අධික වීර්යය සහ ඒ වීර්යය සම්පූර්ණ අඩුභාවයේ දීන භාවය. ගොඩක් වෙලාවට අධික වීර්ය, තහුඟක් අඩු වීර්ය ඒවා පිළිබඳව සමාජයේ විවිධ ආකල්ප තියෙනවා. යෝගාවචරයත් මේවා දිහා බලන විවිධ ආකල්ප තියෙනවා. නමුත් කරන හානිය නම් මේ භාවනාවට සමාන හානියක් කරයි. එන්නේ සීල මිත්‍ය කියලා සඳහන් කරන්නේ වීර්යාගේ වීර්ය වීර්යයේ අඩු භාගය. නමුත් අපි නීවර ධර්ම කියලා කියන්නේ කළු ධර්ම, බාධක ධර්ම, ආවරණය කරන ධර්ම, බාධක ධර්ම වශයෙන් ගත්තාම මේක තේරුම් අරගන්න ඉතාම පහසු වෙන්නේ ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ වෙන වීර්ය එක්ක ගලපමින්, ගැටමින්, සංසන්දනය කරමින් ඉගෙන ගන්න. ඒ මොකද මේ සම්බන්ධ වෙන සෑම යෝග ආවදයක තුන ඒ පිළිබඳව මූලික අත්දැකිය යුතු භාවයක් තියෙනවා මූල ධර්ම සාහන ප්‍රදේශ දාන ඒ නිසා ඒ සංසන්දනාත්මකදී උදට හිතට කාවදිනවා ගලේ කෙටි වගේ හොඳට මතකෙ හිටිනවා ඒක නිසා මේ ජීන විද්‍ය සාකච්ඡා කරන්න වෙන්නේ වීර්යයත් එක්ක ගලපලා මෙන්න මේ වීර්යයේ පවතින අර වගේ අධික වීර්ය සහ ඌන වීර්ය කියන දෙක මේ දෙක සුත්ත <clears throat> භාව සහ අවච භාව දෙක ඉච්ඡාවච භාවය හැම වෙලාවෙදී මධ්‍යම ප්‍රතිපදාවෙන් භාවනාව ඉහතට تعلق කරලා දමන කෙනෙක්. ඒ නිසා මේ දෙකම පිළිබඳව ඊර්යාගේ අධික භාවයත් ඊර්යාගේ දීන භාවයත් කියන දෙකම සුදු ධර්ම ගැන කතා කරනකොට සාකච්ඡා කරනවා. මේ මේ අධික භාවයේ වඩා දීන භාවය ඊර්යාගේ දීන භාවය තමයි මේ තීන නිද්ද කියන වචනේ සඳහන් කරන්නේ. ඒ තීන කියන්නේ සීතල වෙන ඇකිලෙන භාවය නිත්‍ය භාවය කියලා කියන්නේ නිදිච්ච භාවය. අපි දන්නවා මේ දෙකල් ටිකක් අතර ටිකක් මුදතෝම සීතල වුණොත් දැන් කාලේ හැටියට කියනවා නම් ඒ සීතකරණයකට දැම්මොත් ඒක නිදෙ. නිදිලා ඒක ගලක් වගේ බාහිරපත් වෙනවා. එතකොට ඒක පාම් පෙත්තක හෝ වෙන දෙයක තවරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක කර්මණිය නේ. වැඩේට ගැලපෙන්නේ නැහැ. ඒක රත් කරගත්තට පස්සේ කොයි තනක සීතල එකක් වුණත් යම් කිසි රත් ප්‍රමාණයකට රත් කරගත්තා පස්සේ එහි එන අමුත්‍ය මෙලෙක් භාවයක් ඒ වට පිට පුස්තේක සතුරවන්න පුළුවන්. ආන්නේ වගේ තමයි හිත කොනකට වැඩි කුසීත සීතල භාවයට පත්වෙච්චා මිදිච්ච සූපකට පත්වෙච්චාම ඒක වැඩ කරන්නේ. කැඩෙන සුළු තත්ත්වයටපත් වෙනවා. කර්මන්නේ නේ. ඒක යම් ප්‍රමාණයකට ආතාප වීර්යයේ තපස කියලා අපි මේකට සඳහන් කරනවා. තපස ආතාප වීර්ය ලඟුණාට පස්සේ පුදුම විදියට මේ අර වැඩ කරගන්න බැරුව පැත්තකට වෙලා තිබුණ හිත කර්මන්නේ වෙලා ඕනම තත්යක් අර දෙදි ඉබ්බැහිලා යෙදිලා කටයුතු කරන්න පටන් ගන්නවා. හුඟක් වෙලාවට ධනි සමාරු ආදී වාත අමාරු වගේ දේවල් විශේෂයෙන්ම ඔය මන්දාරම් වෙලාවල් වලට හරියට මේ ඇඟේ එනවා නිකන් හරියට ධාතු කිපිච්චාම වාතේවන් කිපෙන්නේ අන්දිවලට තියලා යකඩ කටු ගැහුවා වගේ. නමන්න දිගාරින්න බෑ. ඉඳගෙන ඉන්නවයි කිව්වහම කටු ඉඟුලේ නගින්නවා. තාමත්ම වෙහෙසකර තත්ත්වයක්. භාවනා කරන දියා අර පිළිසෙ ඉඳගෙන ඉන්න නිසා ලැජ්ජාවට ඉඳගෙන ඉන්නවා ඉන්නම බෑ. එතකොට නැගිටලා යන්න, තමල ගහලා යන්න මොකක් වෙලාට අදහස් පහළ වෙනවා. නමුත් සමහර බොහෝ දෙනාට අඩු ගන්න එක වතාවක් දෙවතාවක් අත්දැකලා ඇති යම් කිසි වෙලාවක ඒ වෙලාවේදී හරියටම මේ වේදනාව තියෙන ස්වરૂපයට හිත යොදලා නැවත නැවතත් ඒ වේදනාවම මෙනෙහි කරන්න පටන් අරගත්තොත් හිත උදෝ විදියට මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හරියට මේ වේදනාව දිහාවටම ගිහිලා මූල කර්මස්ථානයේට වගේම ප්‍රේමයේ උපදවලා ඒ වේදනාව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අර හිතත් මේ අරමුණ වේදනා අරමුණත් දෙකම උතුම විදියට මෙලෙක් මුරුදු භාවයටපත් වෙලා ඒ තුලින්ම අපි මේ උණුසුම් භාවයක් භාවනාවට සමීප ස්වරූපයක් ඇති වෙලා ආයෙත් අර ඒ වේදනා ස්වරූපයේ අවසානය දැකලා මූල කර්මස්ථානට ගියාම තව පැය භාගයක් හමාරක් යනකම් හොඳට හිත අවදි වෙලා එල්ල වෙලා හිතන භාවයක් තියෙනවා යෝගාවචරයට විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය. ඒ අර නිදිලා තියෙන වෙලාවේදී ගල් වෙලා තියෙන වෙලාවේ අතහැරලා ගියාන ඒ තියෙන දුර්වල හිත වේලිච්ච හිත එහෙම නැත්නම් ඇකිලිච්ච හිත පැය ගාණක් යනකම් ඉතාමත්ම වචනින් කියන කාල කණි ස්වරූපයෙන් පවතින. හරියටම ඒ වේදනා ස්වරූපෙට යොමු කරලා ඒ කුසීත භාවයට ප්‍රතිපක්ෂ වෙන විරිය ආරම්භ කරලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් මේ වාගේ හිතක් කර්මන්නේ වෙලා අරමුණක් මෙලෙක් වෙලා භාවනා නැගිටලා යන ස්වරූපයකට පත් වෙනවා. ඒ නිසා එතනදී වීර්ය යෙදීම හොඳට දැනගෙන කෙරෙන්න ඕනේ. දැන් තියෙන වීර්යය අධික භාවයේ, දැන් තියෙන වීර්යය අඩු භාවයේ ආදී වශයෙන් මේ දේවල් දරගන්න. ඒ වගේම ඒ කුසීත භාවයක් ඇති වුණාට පස්සේ, තීන විද්‍යාවක් ඇති වුණාට පස්සේ, ඒ තීන විද්‍යාව දුරු කිරීමට කටයුතු කරනකොට වීර්යාගේ විවිධ මට්ටම් වීර්යාගේ විවිධ මට්ටම් ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ එක දිගට භාවනා කරන යෝගාවතර. අපි කලින් ගත්ත කුසීත වෙලා වේදනාවකින් මිරිකලා ඉන්න වෙලාවේදී වේදනා වීරිය නැගිට්වාගෙන ඒක රත් කරගෙන ඒක ජය ගැනීම කියන එක ආධුනික යෝගාවචරය සඳහා පාවිච්චි වෙන නන්දු කරවන තුන් නිදර්ශන. නමුත් මේ වීරිය මට්ටම් ගැන කතා කරන්න ගියාම ඉහළට ඉහළට තියෙන වීරියන් ඒ වගේ ප්‍රකට කැපිපේන අත්දැකීම් දෙන්නේ නැහැ. නමුත් භාවනාවට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා වීර්ය සාමාන්‍යයෙන් කතා කරනකොට කුසීතට නැත්නම් තීන මිද්දට ප්‍රතිපක්ෂ වීර්යයේ ආරම්භ ධාතු, නිධම ධාතු, පරක්කම ධාතු කියලා කොටස් තුනකට ගන්න අපේ ඉන්නවා. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ ලෝකයේ උපදිනකොට කවුරුත් උපදින කාම ලෝකයට ඇදී හඳුන් ඒ වගේම ව්‍යාකරණ විදි ඒ වගේම චාරිත්‍ර වලට ඔක්කොම හැදිලා තියෙන මේ කාම ලෝකේ ඒ නිසා හැම කෙනාම සර්වඥාන්තිගේ අවසාන බුදු වෙන ආත්මේ ඒ කාම ලෝකයේ තුල තමයි වැඩේ. නිසා ඒ තුළ තමයි කාම ලෝකේ තමයි උපස්තරය කරගෙන ඒ වැඩිගෙන ආවට පස්සේ ඉතින් මොලේ මෝරාගෙන එන වයස එනකොට තේරෙන පටන් අර ගන්නවා අසුචි ගොඩක ඉන්න අසුචි පණුවෙක් වාගේ මොකක්ද මේ කරන වැඩේ තේරුම මම වහාම මේ කාමයාගේ ඒ අසුචියෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ කාම ලෝකයෙන් නමුත් කාම ලෝකයාගේ ආධිනව දැක ගන්න පුළුවන් ශක්තිය උපනිශ්‍රේ වෙලා තියෙනවා. ඒක ඇතුළෙම තියෙනවා. නිදන්ගත වෙලා. ඒ නිසා මේ පුද්ගලයාට හිතෙනවා මේ මෙතෙක් කල මේ ඇඟ වඩා ගන්නට මේ ව්‍යාකරණ ක්‍රම භාෂාව ඉතින් යා මේ ශිල්ප ඉගෙන ගන්න උදව් කරපු සෑම දිනෙකම කාමේ වැඩිවීමට හේතු වෙන නිසා සියලුම ඥාති පිරිවර මුදල් පිරිවර අතහැරලා දාලා මට මේ කාමයෙන් වෙන් වෙන්න වෙනවා කියලා අමුතු හැඟීමක් එන්න පටන් ගන්නවා. මේකට කියනවා නික්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා. වැඩේ පටන් ගන්න ආරම්භක වීර්යයක් අවශ්‍ය වෙනවා. මේක හරිම සුන්දර දෙයක් ලෝකේ තියෙනවා. කාම ලෝකේ පැත්තෙන් බලනකොට නම් හරිම නාස්තික දෙයක්. නොමැරි මැරිලක් වගේ දෙයක්. ආර්ය ලෝකේ දිහා බලනකොට මේ පුද්ගලයා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව ඒ Taman සහජයෙන්ම ගෙනාව ඒ මේ කාම ලෝකයේ ඇති ජයග්‍රහණ හෝ කාම ලෝකයේ ඇති පරාජයන් පිළිබඳව පොදුවේ ගන්න මේ කලකිරීම මේ අර මඩ ගොහරුවක නිලුම් ඇටයක් කල වෙලා අර දියමතු පිට නෙළුම් මලක් පිපුණා වාගේ පුදුමාකාර තනියම සටන් කරන සටන් කළ ජය ගන්න ගතියක් මේ ආරම්භ ධාතුවේ තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ බැලුවොත් මේ ඔක්කොටම එවැනි ආරම්භ ධාතුවකට අයිතිවාසිකමක් තියෙනවා. මේ සඳහා පාවිච්චි කරන්න තියෙන ශිල්පීය නැත්නම් ප්‍රයෝග ඥාන එහෙම නැත්නම් කරන්න තියෙන අනිකුත් කටයුතු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන තුනේ ඉතාමත්ම වැඩිම අවශ්‍ය කරන වෙලාව තමයි ආරම්භ ධාතු. හරිමම අමාරු ටිකක්. නමුත් වාසනාවට වගේ මේ දෙන්නේ එකතු වෙලා මේ වැඩේ කරලා අපි විවිධ මව්වරුන්ට විවිධ පියවරුන්ට ජාතක වෙලා ඉපදිලා විවිධ රට රාජ්‍යවල ඉපදිලා විවිධ ගම්වල ඉපදිලා ඔක්කොමලා අපි මෙහෙම කරමු කියලා කතාවකින් තොරව ගැළවිච්චිය. මේ ගැළවිලා අද අපි එක තැනක ඉන්නවා කියුවාම ඒක නිකන් පුදුමාකාර පෙරහනකින් පෙරලා එකතු වෙච්ච බුදු දමරතරන් ටිකක් වගේ. ඒ කියන්නේ උනන්දු ඇති වෙන්නේ කොහොමද? මේ වීර්ය තුනෙන් ඉතාමත් දැඩි ශක්තියක් අවශ්‍ය කරන්නේ. දැඩිම ඉන්ද්‍ර දාහනයක් සිද්ධ වෙන්නේ අවශ්‍ය කරන්නේ මෙන්න මේ ආරම්භ ධාතුව. ඒ නිසා යම් කිසි කෙනෙකුට තවමත් මේ ආරම්භ ධාතුව පිළිබඳව හැඟීමක් නැත්නම් ඒ ඇත්තන්ට මේ ආරම්භ ධාතුව සහිත ඇත්තන් කියන බණ ගැළපෙන්නේ නැහැ. කර්ම රසායන වෙන්නේ නැහැ. උපක්‍රම උපදේශ පන්තියක් බාටපත් වෙන්නේ නැහැ. ඒත්තන්න පේන්නේ හරියට පෙට්‍රල් වලින් දුවන්න හදපු වාහනයකට ඩීසල් දැම්මවා. ඉන්ධන තමයි නමුත් වෙනස් වර්ගයක් දාපු නිසා ඒක සම්පූර්ණ අර මුළු යන්ත්‍රයේම ඇන්ජිමම නාස්ති කිරීමට හේතු වෙනවා. නමුත් යම් කිසි කෙනෙක්ගේ නිකම ධාතුව පිළිබඳව එළඹ සිටි අදහසකින් හෝ නිකම ධාතුව පැනපු කෙනෙකුට නම් ඒ වීර්ය ගැන කතා කරනකොට මතක් කරලා දුන්නොත් නික්කම ධාතු, පරක්කම ධාතු, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ ආරම්භ ධාතුව ගැන මම මේ කතා කරන්නේ. ආරම්භ ධාතුව දැන් ජයගත්ත කෙනෙකුට මතක් කරලා දුන්නොත් මේ ධාතු තුනෙන් ධාමත්ම ශිල්පීය ඥාන අවශ්‍ය කරන්නේ ගොඩක්ම යාශක්තිය වැය වෙන්නේ මේ ආරම්භ ධාතු. මේ ඔක්කොමලා ඒක කරලා තියෙනවා. ඒක මතක් කරගන්නකොට උනත් කියනවා ඔය කිසි ගුරුවරයෙක් නැතුව තනියම හිතලා නේද මේ මේ මූලික සංකල්පය පහළ වුනේ. ඊට පස්සේ තමයි අපි ගුරුවරු හොයලා ධර්මයේ හොයලා ඒකට සුදුසු වෙලාවල් කලාවල් බලලා කොහොම හරි මේ ආරම්භ ධාර්ම සම්පූර්ණ කරගත්තා. හරිම පිවිතුරු හරිම සුන්දර මේ ගැඩපිළිවෙලක් තමයි තියෙන්නේ මේකේ. සමහරවිට හත් අවුරුදු වයසදී පහළ වෙනවා. සමහරවිට මැරෙන්න ඕන මෙන්න කියලා අවුරුදු 80 90 ගියාට පස්සේ මේක සිද්ධ වෙනවා. කොතන සිද්ධ වුණා? මේක අමතර දෙයක්. ඊගාවට ඒ විදිහට කැප කෙරුවට පස්සේ ඇදගෙන වැටෙන්නේ කොහටද? නන්නාඳුරන පිරිසක් මැදට. නන්නාඳුරනා වූ ප්‍රතිපත්ති මාලාවක් මැදට. නන්නාඳුරනා වූ අත්පිළිවෙත් කරකට. ඒ වටවට පස්සේ ටික කාලෙකින් හරි භාවනා ගුරුවරයෙක් ලැබුණා නම් භාවනාව හරියට සිද්ධ වුණා උනේ නැත්නම් මේ අලුතෙන් පැමිණිච්ච තන තිබුණටත් වැඩිය නරකදෝ හොඳදෝ කියලා ඔන්න එහා පැත්තට මෙහා පැත්තට හරි විහෙස කර තත්ත්වයකටපත් වෙනවා. අර ගේහසිත සුඛය අතහැරලා දැන් එක්කමසිත සුඛය හොයාගෙන ආවා. නමුත් ඔය හිතන තරම් ප්‍රේමයක් හිතන නෑ. එතෙන් තරම් සුඛයක් ලැබෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික දුක නැති වුණා නම් බාහිර සුඛ මනින්න ගියොත් ඒක ඉතින් මේ සත්‍යෙට ආරම්භ ධාතුව අධදකපු හැම කෙනෙක්ම පත් වෙනවා. අන්න එතෙන්දී මේ ගත්ත දේ, මේ ගත්ත අතහැරීම, අබිනිෂ්ක්‍මණය රෝම හරි ඉෂ්ට කරගෙන මිසක් අපම නැවතත් ආ හීන භාවයටපත් වෙන්නේ නැහැ කියලා ඉදිරියට යන්න නම් ඊගාවට අවශ්‍ය කරනවා නික්කම ධාතුව. නික්කම ධාතුවේ තමයි බාරක් කරපගත්ත මිනිහා දැන් තැන් වල බිම දාන්න නැතුව මම අවසාන දක්වාම දාන බිමට උස්සන්න ගත්තොත් හරි වෙහෙටයි තනියම ගන්න බැරි බරක්. ඒ නිසා අමාරුවෙන් හරි කමන මේක ඇදගෙනම යන්න ඕනේ කියලා අරගෙන යන ගමන තමයි නික්කම ධාතුව. නිකම දාසීදී අරතරන් කායික වීර්ය අවශ්‍ය කරන්නේ. හැබැයි ඥානයේ අර්ථවැඩිය අවශ්‍ය වෙනවා මම කියන්නේ සාමාන්‍ය හුදු ගන්ධාරියෙක් නෙවෙයි. යම් ප්‍රදේශයකදී යම් කාලයකදී මට ආරම්භ ධාතු ඇති වෙලා තියෙනවා මම එහි නික්මුණා නික්මිලා දැන් ඉන්නේ මට ඒ ගත්ත දේ අපි සාමාන්‍ය කියන වැරදි පැත්තට වැරදි පැත්තට කියනවනම් බැඳගත්ත බැරි ගන්නවා කියන්නේ. ආනේ මැත්තේ මම ඉන්නේ ඒ නිසා මම ආවට ගියාට මේක අතාරින්න හොඳ නැහැ. මම මේක නිකස ධාතුවක් වශයෙන් මේක දිගටම පවත්වන යන්න ඕනේ කියනකොට අර දැඩි වීර්ය නෙවෙයි අවශ්‍ය කරන එකට ඥානෙ මුසු වෙන්නේ. මේ ගිහිලා මේක සඳහා සමාරුන්ට ප්‍රතිපත්තන සූත්‍රය අවසානයේ සංග්‍රහ වෙන විදිහට හොඳ වීර්යවන්තයෙකුට දින 7ක්වත් අඩු ගානේ මේ නික්ම අවස්ථාවේ පසු වෙනවා. භාවනා ක්‍රමයක් අරගෙන ඉතින් ඒකේ යාම කරනවා. සමහරුන්ගේ මේ ආත්මදීම පස්චම භවිකයෝ නම් මේ ආත්මදීම කටයුතු කරන ඇත්තන් නම් අවුරුදු 7ක් විතර උපරිමයේ වශයෙන් යන්න පුළුවන් කියලා සරුවචනාසේ දේශනා කළා කියනවා. නමුත් මධ්‍යමනිකායේ සමහර සූත්‍ර වල කෙටි වශයෙන් කරනකොට උදේ බණ අහලා හැන්ද වෙනකොට වැඩේ කර ගන්න පුළුවන් කියලා වඩා උනන්දු කරන ගතියකුත් පෙන්ලා තියෙනවා. ඒ සාමාන්‍ය ප්‍රසිද්ධ දෙය තමයි හත් දවසේ ඉඳලා හත් අවුරුදු දක්වා කාලයක් උත්සාහ කරනවා. ආන්නේ උත්සාහ කරන කාලේ පුරාම මේ පුද්ගලයා මේ නික්කම ධාතුවේ තමයි පසු වෙන්නේ. ඊට පස්සේ අවසානයේ ඒක අර අවුරුදු කාලෙට හරිගස්සන ග්‍රීස් ගහගේ නගිනවා රූටලා වැඩ. ආය නගිනවා ආය රූටලා වැඩනවා. ඉතින් තව කට්ටියකුත් මේකට උත්සාහ කරන නිසා දැන් හොඳටම පහෙන් හතරෙන් තුනක් විතර වගේ තියෙන ඔක්කොම අර ලීසි තෙල් ග්‍රීස් අයින් කරගෙන දැන් ඒ ටික නිකන් ගහක වගේ නගින්න පුළුවන් නමුත් අවසාන කොටසේ තියෙන්නේ අලුතෙන්ම ගහපු ග්‍රීස් ගාන කොටම ලෙස්සලා වැටෙනවා විශාල ප්‍රදේශයක් බිම වැටලා පස්ස පැත්ත බිම ඇවිල්ලා. ඉන්නම සත්නතරින්නේ. මේ විදිහට කරගෙන කරගෙන ඉන්නකොට ඒ කෙනෙකුට එතනින් හොඳටම ගස් නැගීමේ දක්ෂ මීට කලින් දිනුවා පුරුදු කෙනෙකුට හිතනවා මේ අවසාන කොටසදී හුරවදනේ කට ඇරලා දාලා යනවා මම මේක කොහොම හරි නැත්නම් කාගෙන කොහොම හරි මේ ටික උඩ පැනලා අල්ලලා හරි මේ ගහේ ඉදිට උඩට නැගලා මේ කොඩිය ගන්න ඕනේ කිය පරක්කම ධාතුව පහළ පරාක්‍රම වීරියක් පහළ වෙනවා මේ අවස්ථාවේදී ඕනේ කරන්නේ වැඩි කලබල කරලා ඇඟ වෙහෙස කරගන්න නැතුව තියෙනා වූ ශක්තිය හොඳට අරසා කරගෙන ඥානවන්තව කටයුතු කරලා ඒ අවසාන මොහොතේදී ඒ වීරිය හරි මාර්ගයේ හරි බල රේඛාවක ක්‍රියාත්මක කරලා කොහොම හරි ජයගන්නට යන්නේ. ඒ නිසා මේ වීර්ය මට්ටම් තුනේ පළවෙනි ආරම්භ ධාතුවට විරි ආරම්භ වශයෙන් කරන කතාවක් නික්‍රම ධාතු අවස්ථාවේදී කරන උනන්දු කරන කතාවක් පරක්කම ධාතු වශයෙන් කරන උනන්දු කරන කතාවක් තුන් ආකාරයි. එනිසා වීර්ය පිළිබඳ ධර්ම දේශනා කෙරුවට පිරිසකට අහ කතා කරනකොට පිරිසකට දේශනා කරනකොට ඒ පිරිසේ බණ අහන ඇත්තන්ගේ තාරාතිරම් වල හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා මේක කොහොම විස්තර. කතා විස්තරයි. ඒක විස්තර බව නැත්තම් ඊයත් ආ වූ පරෝධනීය ප්‍රායෝගිකත්වය ගැන කතා කරනකොට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මේ වගේ පිරිස් වලට නිතර ආශ්‍රය කළ යුතු ධර්ම තමයි සත්‍ය ස්තෝත්‍රාක්ෂික ධර්ම. කිසතක් වෙන බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්ම වල හතර සතිපට්ඨාන කියලා එක කතරයක්. හතර ඊර්ධිපාද කියලා එක කතරයක්. හතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා තව කතරයක්. ඊගාට පංච බල එක කත්තලයක් පංච ඉන්ද්‍රිය එක කත්තලයක් සත්ත බොද්ධංග එක කත්තලයක් ආර්ය අෂ්ටාංග මාර්ගය එක කත්තලයක් ඔන්න කප්පල හැම එකේම වීරිය නම් කියනවා. වෙන විදියකට කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල නම පොලක සඳහන් වෙනවා වීර්යය. වැඩියෙන්ම සඳහන් වෙන හැම දෙයකම නැතුව බැරි සමහරලාට සතර සම්‍යක් ප්‍රදාන වල හතරම වීර්යම. සාමාන්‍ය විදිහට වීර්ය නම් පොලක සඳහන් වෙනවා. ඊ ගාඩ සඳහන් වෙන සතිය ඒ සඳහන් වෙන්නේ අට පොලක. ඒ තරමට මේක අවශ්‍යයි. නමුත් හරි පුදුමකාර මේ මායාකාරී ස්වරූපයක් තියෙනවා නැත්නම් මේක ඉදිරිපත් කිරීමේ යත්තා වූ යම් කිසි ජනප්‍රිය දේශනාවක් තියෙනවා මූලික ධර්මීය වසාහයක විදිහට. ඒ අත්තු ඒ විදිහට විකෘති හිතක හිතලා කරන නෙවෙයි වෙන්න පුළුවන්. විකෘති වෙලා තියෙන අත්තු හිතනවා මේ වීර්යය කියන එක එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. මේ නිකන් දැනගෙන හිටපුවම හරියි. නැත්නම් අතහැරීමෙන් මේක කරන්න පුළුවන් කියලා. දැන් සතර සතිපට්ඨානේ ඒකට ඊයත් නිදර්ශන පෙන්න සතර සතිපට්ඨානේ කිසිම තැනක ඒ වීර්ය කියන එක පෙන්වන්නේ නැහැ. සතිපට්ඨාන හතරෙන් කායනපසන, වේදනානපසන, චිත්තානපසන, ධම්මානපසන කියවන් වීර්යානපසන හැම කතාවක් නැහැ. දැන් සතර සතිපට්ඨානේ පුළුවන් නිවන් දකින්න කියනකොට කියනවා මේ තරම්ම දැඩි වෙහෙසකින්, දැඩි ආයාසකින් භාවනා කිරීම අවශ්‍ය නැහැ. නමුත් එතන එළියට ගිය ගම අතර සතිපට්ඨාන ගියාට ගිය ගම සතර සම්මා ප්‍රදාන වීර්ය කියලා කියන හතරම වීර්යය. ඊර්තිපාදයට ගියාම ඒත් ඒවා. ඒ ඒ විදිහට බලනකොට මේ වීර්ය පිළිබඳව වැඩි දාඩිය දාගෙන වැඩි කුඹුරු වැඩ කරනකොට මේ මඩ ගාගෙන වැඩ කරන්න වෙන මට අකමැති අත්තු කණ්ඩෝනවට කබරගොය තලගොය කර ගන්න හදනවා වගේ ඉච්චර වීර්ය කරන්න ඕනේ නැහැ කියන එකක් වෙලාට මතවාදී අත්තු ඒ ජනප්‍රිය කරගන්නත් උත්සාහ කරන ගැටියක් තියෙනවා. උසාරවචන දේශනාවේ ඉතාමත් ප්‍රකටව පෙන්ලා දෙන තියෙන සත්‍විස් බෝධිපාක්ෂය ධර්ම විනාවකලක සඳහන් වෙලා ඒ වාගේම සතර මේ චතුරංග සමන්නාගත වීර්ය කියනකොට තමන්ගේ මේ මස් වියලියනේ වියලියත්වා සං ඇතනහර ඉතුරු වෙන්නේ ඉතුරු වෙත්වා කියන ධර්මයට වගේ ආජීවිත නිර්පේක්ෂව කරන වීර්යයක් පෙන්වලා දෙනවා අපි විශේෂයෙන්ම අපේ ගෞතම සර්වඥාන්සේ වීර්යයෙන් තමයි බුද්ධ ධර්ම දැක්කේ. ඒකයි මෛත්‍රී බෝසත්න් වහන්සේට වැඩි කල්ලාතුව වැඩ ඉවර කරගන්න පුළුවන්. ඒ නිසාම දෝ අපේ ගෞතම සර්වඥාන් වහන්සේ 84000කට ධර්මස්කන්ධ කොටස් කරලා 45 අවුරුද්දක් ඇතුළත හැමම දාකවත් කුසීතයි කියන නමට කිට්ටු කරන්න බැරි වෙන විදිහට පුදුම කාලසටහනක් ක්‍රියාත්මක කරා. එසා මේ බුද්ධ ශාසනය මම හිතන්නේ බුබ්බඩේන්ට, අම්මලියන්ට, මේ වීර්ය නැති අත්තන්න කොට එන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් හරියට තිබුණා නම් මේ බුද්ධ ශාසනයේ බුද්ධ භූමික කාලේ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දැන් හොඳට සිත අධිෂ්ඨාන කරගන්න ඕනේ වීර්ය දෙපැත්තක් කියනවා. අධික අතිපග්ගහිත භාවයේ අධික වීර්ය ඒකත් හොඳ නෑ. අති දීන භාවයේ කියන මේ අපි අද කතා කරන කුසිත භාවය ඒකත් හොඳ නෑ. මේ දෙක අතරමැද ඉඳ ගත්තාම ඒ වීර්ය උනත් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ කොටස් තුනකට කඩන්න. ගුරුව දෙනකොට දැන් භාවනාව කිව්වහම සීල සමාධි ප්‍රඥා තුනේ අල්ලන්නේම සමාධිය. පරියන්ක භාවනාව තමයි හිතේ චිත්ත රූපෙම වෙන්නේ. පත්ත පරියන්කේ ගහලා ඉන්න බුදු පිළිමයක් හෝ එහෙම නැත්නම් ඒ උපාසක උපාසිකාවක රූපයක් අපට හිතට එනවා. ඒ වගේම තමයි වීගෙන ගත්තාම ආරම්භ ධාතුව වැඩි කතා කරන දෙයක් නෑ. ඒක තනි තනියෙන් වැඩි කරගෙන ඉවරයි. එහෙම නැති අතන වීර්ය ආරම්භ කතාවක් තේරුමකුත් නැහැ. අවශ්‍ය කරන්නේ වීර්ය ආරම්භ කතාවල මේ නිකර ධාතුව. නිකම ධාතුව ඉවර වුණාට පස්සේ ආයෙ වීර්ය ගැන කතා කරලා වැඩකුත් ඒ බුද්ධලයේ කඩයිම පැන්නේ. ඒ නිසා මේ නිකම ධාතුව පිළිබඳව වීර්ය තමයි වීර්ය ආරම්භ කතාවල ගාක් දේශනාවල සඳහන්. ඒ ඒ කොතන කාරි තමයි මේ බණ කියන බණ අහන ඔක්කොමලා දැන් ඉන්නේ. ඒකට අදහස මොකද? සෝතාපට්ටි මාර්ගඵල ලැබුවත්, සකදාගාමී වැඩුවත්, අරහගාමී අනාගාමී මාර්ගඵල ලැබුවොත් ඒ වීර්යයේ අවශ්‍යතාවය එහෙමයි. විශේෂයෙන්ම ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ග බලස්ස ආර්ය උත්තමයක් උත්තමයන් වහන්සේ විදියක් විදියට දීදි කිරමෙන් හිටපු හැටි අධික වීර්යය යුක්තව කටයුතු කර බෑ කෙටි කාලික නිවන් දකින තරම් පිං ඇති අත්ෝ උත්තමිය දීදි කිරමෙන් හිටපු හැටි සරුවචනාංශයකට කවදාහක්වත් දඬුවම් කරන්න කියන්නේ නැහැ උන්වහන්සේකට පිළියම් ක්‍රම හතක් කියලා දීලා මෙන්න මේ විදිහට කටයුතු කරන්නට කියන එකෙන් පේනවා මේ මේ කුසීත භාවයේ කියන එක තීන විදේ කියන එක ඒ තරම පිළිකුල් කටයුත්තක් නෙවෙයි. නමුත් පෝෂණය කටයුත්තකුත් නෙවෙයි. ඒ පිළිබඳ හොඳට කරුණ දරගන්න. මේ වීර්ය පිළිබඳව මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේම වීර්යයේ මේ සඳහන් කරලා තියෙනවා විවිධ ක්‍රමවලට මේක විදහා දක්වන හැටි. ආරද්ධ විදිය, සංගහිත විදිය, පරිපූර්ණ විදිය කියලත් මේක සඳහන්. ඒ යෙදෙන හැටියට. ඒ වගේම සඳහන් කරනවා වීරියට ප්‍රතිපක්ෂ පැත්ත තීන මිද්දේ. තීන මිද්දේ කියවහම නිවර්ණය ඒකටමත් වර්ණ ඡායාවක්. ඒකේ තියෙන අර්ථ ඡායාවක්. සිතු කරගත්තාම අරති විජම්භිකා නන්දි ආදී නැත්නම් චේතසෝ ලීනතා ආදි වශයෙන් ගොඩාක් ධර්ම පෙන්ලා දීලා තියෙනවා මේ වීර්යයේ නැතිකමේ නැත්නම් කුසීතකමේ විවිධ මට්ටම් තියෙනවා. මේකේ අරතිය කියලා කියන්නේ තීන මිද්දේම එකක් ස්වરૂපයක් අධි කුසලයට කම්මැලිකම. මේ වෙලාවේ කළ යුතු උපරිම නිවනට කියන නීයාන නීයාන මාර්ගයේ කිට්ටු උපරිම කුසලයේ තියේදී ඊට වැඩිය ලාමක කුසල් විශේෂ හරියට හිත යොදාගෙන අපිත් බෞද්ධයෝ අපිත් මේක ආරක්ෂා කරන්න ඕන අපිටත් මේක එකක්කමක් තියෙනවා කියලා හරියට වේගය අරගෙන වැඩ කරන ගතිය වීර්ය වගේ එකක් වෙන්න තියෙනවා. නමුත් කළ යුතු උපරිම දේ නොකර ඒ වෙනුවට ආගම ධර්මයටම ගැළපෙන ඊට වැඩිය ලාමක දෙයක් කරන එක අරතිය කියලා ප්‍රකාශ කරනවා. භාවනා රතිය භාවනා සඳහා කළ යුතු උනන්දු වෙලා කටයුතු කරන කියන භාවනා රතිය භාවනා රාමතාවය ඒකේ අනිත් පැත්ත කියනවා අරතිය. මේ අරතිය ඉතාමත් සියුම් වැඩ කරන්න හුඟක් වෙලාවට යෝගාවචරයාගේ පද්ගහිත විදිය පරිපූර්ණ විදිය කියන අවස්ථාවක්. හරිම අමාරුයි තේරුම් ගන්න. මේක මේ අද දේශපාලන භික්ෂු භික්ෂු දේශපාලන කියන කොහොඳට ප්‍රසිද්ධ වෙලා තියෙන තරම් මේක පටන් අර ගන්න කාලෙ 1940 ගණන් වලට ඉස්සර වෙලා පෙන්ලා දීලා තියෙනවා මේ භික්ෂුව කිව්වාම භික්ෂුවට කරන්න තියෙන එකයි සබ්බ දුක්ඛ නිසර නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාකාවන් දත්වා නැත්නම් ඉමං කාකාවන් ගහිත්වා පබ්බාජේත මම් බන්තේ කියලා පැවිත ඉල්ලගත්තට පස්සේ සියලු දුක් කෙලවර කිරීමයි පරම යුතුයකම්. ඒක පැත්තකදීදී ජනතාවගේ දුක් නැති කරන්න හරි, පක්ෂයේ දුක් නැති කරන්න හරි, මේ සිංහල බෞද්ධයාගේ දුක් නැති කරන්න හරි කියලා පටන් අරගත්තොත් මෙතෙන්දි මේ ධර්මයේ හොඳට තේරුම් කළ දෙන්න පුළුවන් මේ අරතිය කියන එක. ඒකට කියනවා අනුමාත්‍ර කුසල් කියලා. ඒ නිසා අදවචනාදී ඉදිරියට මාරයට මිනිස් වෙලාවේදී අදවචනාදී මාරය අදවන කිව්වේ අනුමත්තේසු පුඤ්ඤේසු අත්ථෝ මයං නවිජ්ජති. මේ අනුමාත්‍ර වූ පුඤ්ඤයෙන් මට නම් අර්ථයක් වැටහෙන්නේ. ඒ සම්පිතේ අත්ථෝ පුඤ්ඤං තේ සම්පේ වස්තු මරාති. යම් කිසි කෙනෙකුට කියනවා උඹ ගිහලා උන්දර කියපන්. මට වැඩක්. මෙන්න මේක මතු කරලා දීලා කියනවා ඒ කාල. ඉඳහතල ගන්න කලින් ඕ ඒ දවස්වල ඊට බහගු හාමුදුරන්ට හරියට කේන්ති කියලා කියනවා මේ බණපදේ කියලා දුන්න උත්සාහවට කරන දේ කරන්න කියොත් අපි විශාල පටලැවිල්ලකපත් වෙනවා කියන එක හාමුදුරන්ට කියලා දෙන්න තියා සාමාන්‍ය කෙනෙකුට කියලා දෙන්න මේක මේ කාරණා මත කරගන්න මේක නිසා මේ භාවනා කරන හැම කෙනෙක් තුළ වෙයි ඒක තියෙනවා තමන්ට කල යුතු කරා හැකි උපරිම දේ තියේදී ඒ ලාගක තියෙන දේ උත්තම කළ සලකගෙන හේතු කාරණා දන්නාමේ නැත්නම් අනුන්ට දක්වමින් කටයුතු කරන ගතියක් තියෙනවා. ඒකේ බාහිර නාටකම තමයි හොඳට පේන නාටකම තමයි ඔය අද වේදිකාවේ තියෙන්නේ. නමුත් ඒ වේදිකාව අපේ හිත තුලක් තියෙනවා. මේ වෙලාව කළ යුතු උත්තරම දේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ ධර්මානුකූලව කල්පනා කිරීමෙන් එහෙම නැත්නම් විරි ආරම්භ කතාවල සඳහන් වෙන විදිහට ඉසගිනිගත්තු එගිනි නිවන ලෙස නැත්නම් ඉසගිනිගත්තුටත් වඩා වහ වහා මේ කෙලස්කන්ධ නිවාද වීමයි කළ යුත්තේ. නමුත් ඒ වෙනුවට ඒ වැඩේ පැත්තක තියලා ඒ තව කාටද කියලා දෙන්න එහෙම නැත්නම් පොත් පාඩම් කරන්න එහෙම නැත්නම් අරක කරන්න මේක කරන්න කියලා කල්පනා කරන දේවල් මාර බලවේග වල දෙවෙනි බලවේගය වශයෙන් අපි පෞද්ගලික කාලේ කරගත්තා. ඒක නිසා මේ අරසිය කියන চৈতසිකය දැන ගන්නවා නම් ඒක පිළිබඳව තියෙන මේ ඒක තියෙන බොහොම සියුම් අර්ථයක් අන්නේ කාරණා හොඳට තේරුම් බේරුම් කර ගන්නවා නම් අපි තීන මිද්දෙන් විමදා ගන්න හැටි අපි යටපත් කරගෙන තීන මිද්දේ ජය ගන්න හැටි අන්තිමට අපටම උලිහිලි පාන හැටි දත් පිළිස්සගෙන පයින් හැටි හොඳට තේරුම් ගන්න. එනිසා යම් කිසි කෙනෙකුට රති භාවනා රාමතාවේ භාවනා රතිය එහෙම නැත්නම් අධි කුසලයට අති අකම්මැලිකම කියනා වූ අරතිය කරන්න පුළුවන් උපරිම දේතියේදී ඊට වඩා ලාමක දෙයක් කරලා මහා ලෝකෙට කෑ ගන්න. ඒක කියන අරතිය. මෙන්න මේ රති අරති දෙක තේරුම් ගැනීම ආර්ය විනයත් අනාර්ය විනයත් තේරුම් ගැනීම තමයි. ඒ සාරිවන්ත සූත්‍ර දේශනාවේ දිග්ගතෝම සඳහන් කරන්නේ මෙන්න මේ රතිය ඇති කරගන්නත් අරතිය දුරින්ම දුරවන් කර ගැනීම සඳහා කරන වැඩ. මේකෙදි ප්‍රධාන වශයෙන් මේ අරතිය සම්බන්ධ වෙන්නේ ආජීව පාරිශුද්ධියට. හරි පුදුම සර්වඥාන්සේගේ මේ වගේ තියෙන සම්බන්ධතාවය පෙන්නකොට හරි පුදුම සියුම් සූක්ෂම මේ යන්ත්‍රයක් වගේ. අය චීවර හේතු කරගෙන සතුටක් ඇති කරගන්න බැරි නම් අපිට. ඉතර ඉතර චීවරේන සන්තුෂ්ඨව හොති ඉතර ඉතර චීවරේන ඉතර ඉතර චීවර සන්තුෂ්ටි ආත වන්න වාදී කියලා කියනවා. ලැබුණා වූ යම් චීවරක් හම්බෙලා ඒකෙන් සතුට වෙන්න බැරි නම් ඒ වගේම ලැබුණා වූ යම් චීවරක් චීවරකින් සතුට මේ වර්ණ කතා කරන ඒක වර්ණනා කරන්න බැරි නම් ඒ පිළිබඳව අර තී ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. හොඳ සිවුරක් ලබා ගන්නයි භාවනාව පැත්තක දාලා පොත් කියවන්න හිතේ. භාවනා පැත්තක දාලා අනුන්ට බණ කියන්න හිතේ. මේ වගේ තැන් වල ඉන්නවට වැඩිය හොඳයි ගමේ ඉන්න ඉඳලා උදව් කරන්න ඕනේ කියලා හිතන්නේ. ඉතින් දිගින් දිගට දිගින් දිගට ඔය යන්නේ වෙන මොනක්වත් නිසා නෙවෙයි. ඉවර හේතු. එනතම් පින්න පාත හේතු. එනතම් සේනාසන හේතු. ඒ නිසා ආජීව පාරිශුද්ධිය කියනවා නම් ධර්මයෙන් ලැබිච්ච චීවර පින්න පාත සේනාසන ගිලාන්පස පිළිබඳව සන්තුෂ්තියක් ගන්න තියෙනවා නම් ඒක ඒක යෝගාවචරගේ විශාල රතියකට භාවනා රතියකට හේතු වෙනවා. අපි සිතාසනයක් වශයෙන් කියනවා නම් යම් කිසි බාලදක්ෂයෙක් කැලේ මැද ජාතමන් වෙච්ච වෙලාවක එනංශ දන්නවනම් ඒ තියෙන දී කැලක් අරගෙන හැන්දක් හදාගන්න හැටි. දී කැලක් අරගෙන ඉලක් සැරයටයක් හදාගන්න හැටි. වැලක් අරගෙන ධනුකින් ගන්න වැඩ ගන්න හැටි. ඒ වගේම අත්තාලයක් ගහ ගන්න හැටි. ඒක උඩ ඉන්නකොට නිර්වස්ත්‍රව හිටියා. පුදුමාකාර සතුටක් තියෙනවා. ඒ ලැබිච්ච දේ ලැබෙන විදිහට ගොඩ ගහගෙන ඉන්න පුළුවන් සතුට නිසා කවදාකවත් ශක්තිතරද කෙනෙකුට වැඩමාලිගාව ඉන්නවට වැඩිය සතුටක් මෙයාට ලබන්න පුළුවන්. ඒ වගේ තමයි මහණ වුණාට පස්සේ උපාසක තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි ළඟටපත් වුණා වූ ඒ පිළිකර ටික. ඒ කර්මාන රූපේක ලැබෙන බය වෙන දෙයක් නැහැ. ඒකෙන් සතුට වෙන්න ගන්නේ නැත්තම් ඒ පිළිබඳව දීවිත්තක් හරි. මේක නොවි අරක වෙනවා නම් මේක වෙනුවට මීට පොඩ්ඩක් කලින් අරක එනවා නම් ආදි වශයෙන් කීවර හේතු පිළිපාත හේතු සේනාසන හේතු පිළිබඳව කල්පනා කරන්න යෑමෙන් පුදුමාකාර විදිහට මේ අරතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අවසාන වෙන්නේ සිදුවේ. මේකට සාමාන්‍ය විදිහෙන් සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන වචන තමයි අපිට දේවල් ඕනේ. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. මේ ජාත්‍යන්තර ප්‍රත්‍යක්ෂය තියෙනවා මූලික අවශ්‍යතාවය කියලා. මේ සිටී. ඒව නැතිව කතා කරන්න පුළුවන් තමයි. ඒව අවශ්‍යයි යම් ප්‍රදේශයක අපිට පිළිවහ ගන්න සීතෝසුන් ලක්ෂණයක් තියුරු ඕනේ. ඒ වගේම මේක දවසකට ටික වේලක්වත් මේ ආහාර බඩ පුරා ලැබෙන්න ඕනේ. ඒ වගේම අඩු ගානේ වර්ෂායිත්වයටවත් සීනාසනයක් අවශ්‍යයි. අඩු ගානේ දරුණු බඩේ බඩේ අමාරුවකට හෝ වේවා අරුණුකට හරි බෙහෙතකුත් අවශ්‍යයි. ඒක නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. අපි දැන් කල්පනා කරලා බලුවොත් තියෙන දෙයට වඩා හොඳ දේ අල්ලපු gedara තියෙන නිසා. නැත්නම් අසවලාට තියෙන නිසා හරිම වෙහසක් වෙලා තියෙන්නේ. අර තියෙන දේ ඒ නිසා එපා වෙලා අනේෂන අප්‍රතිරූප වැරදි ක්‍රමවලින් හොයන්න ප්‍රතිරූප නැති ක්‍රමවලින් හොයන්න ඉතින් විතර කල්පනාව යනකොට අර වීර්ය ගිහිලා අරතිය මතුවෙන්න පටන් ගන්නවා. භවනාරති කරලා. ඒක නිසා ආර්යවංශෝත් දේශනාවේ අවසානයේ සඳහන් කරන්නේ නාරති දීරං සහතෝ නාරති දීරං සහතෝ නාරති දීරං සහෝ දීර පුද්ගලයා නම් අවදාකත් අර තීර තමයි යට වෙන්න දෙන්නේ. ඒක මේ වීරයාට බෑ. දීර පුද්ගලනේ අනුන්ට කියාපාන්න දේ වීරකම් පාන්න හදන දීර පුද්ගලයාගේ එක නෙමෙයි දීන. දීර පුද්ගලයාගේ තියෙන මේ කෙලෙස් කපා දැමීම. දීර පුද්ගලයා නිසා ලබ ලදිච්ච යුරෝපියන් භාෂේ නාසන ගිලම්පත කියන මේ සිව්පතේ පුදුමාකාර සතුටක් ලබනවා. මේවා දැහැමින ලැබිච්ච දේ මට කිසිසේත්ම මේට වැඩිය යමක් බලාපොරොත්තු අපේක්ෂාවක් නැත්තේ නේ. ලැබුණත් ඒක පිළිබඳව ආඩම්බර කියන්න යන්නේ ලද්දාච චීවර අනතිතෝ අවිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි පරිපූර්ණති. යාපාන්ට යන්නේ මේක ආදීනව දන්න වැඩි උනොත් මෙහෙම වෙනවා කියලා ඒ දැනගෙන කටයුතු කරනවා. අරයට ආවුනේ නෑයි කියලා නීච කරන්නේ පහත් කරලා කතා කරන්න යන්නේ නැහැ. පුදුමාකාර ධර්මතාව කොටසක් තියෙන මේක තමයි අපි මේ ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ. එතන කවදාකවත් අනුන්ගේ මට්ටම හා තමන්ගේ මට්ටම සැලකිල්ලක් නැහැ. තමන්ට අවශ්‍ය කරලා තියෙන මේ සීවර පිළිපාසයෙන් ආසන දිලම්පත තියෙන්නේ මොකටද? මේ කෙලස් කපා දැමීම වැඩ පිළිවෙල. ඉන් වැඩි වුණොත් ඕනේ නැහැ. ආ මේ විදිහට යම් කිසි කෙනෙකුගේ දීර භාවය මේ ඇති දක්ෂකම සූරත්වයේ වීරත්වයේ ඊට එහා ගිය වැඩක් මේ ධීර කියලා කියන්නේ ඒ ධීරභාවයේ තියෙන කෙනාට කවදාහක්වත් නෑ අරුතිය ජය ගන්න පුළුවන් කවුරුත් ඇවිල්ලා උඩට දාන්න හැදුවා ඔය දේවල්ට වැඩිය මම මේ දෙන දේ හොඳයි කරුණාකර මේක ගන්න කියලා භාවනා ක්‍රම භාවනා ගුරුවරු নানা ප්‍රදේවල් ලෝකෙ විකුණනවා කවදාකවත් මේ අර්ථිය ජයගත්ත මනුස්සයර මොනම තාලකින්වත් ලාමක දෙයක් නම් විකුණන්න හම්බෙන්නේ ඒක ගිනා මැරෙනවත් මැරෙන්නේ උත්තර දේ සඳහා ප්‍රයෝජනේ සලකලා කටයුතු කිරීම නිසා. මේ නැත්තම් මේ වැඩ පිළිවෙල කියන්නේ ආර්ය විනය කියන්නේ. ඒ නිසා ආර්ය ආනන්දස්සාවි ආර්ය ධම්මේ කෝවිදෝ ආදි වශයෙන් ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලා ආශ්‍රය කරලා ආර්ය ධර්මයේ දැනගෙන කටයුතු කරන කෙනාට හැම වෙලාවෙම දැන් తీරගත්තේ සතුට හේතුවක්. ඒක දන්නේ නැති කෙනාට කොච්චර දුක හේතු වෙන්නේ ඒක සතුට පිළිබඳව. එකමයි එකම වස්තුවමයි බලන දෘෂ්ටි කෝණේ අනුව අරතිය පහළ වීරයාට රතිය පහළ ඒ නිසා මේ අල්පේච්ඡතා ආදී දේවල් මේ වීරයත් එක්ක පොදුම සම්බන්ධකමක් තියෙනවා ඒ නිසා ඒක ආජීව පාරිශුද්ධියට වැරේ මේ හරිම අමාරු ඒක අද පුද්ගලික වස්තුවක් බාටපත් කරලා හොඳට මෙන්න විදිහට කරන විශාල වශයෙන් එළියට බහලා කටයුතු කරන ඇඟ බේරන කටයුතු කරන ස්වාමීන් වහන්සේලා යාත්‍යන්තර වැඩ කරන්නේ කියන්නේ ඒව කතා කරන් දෙපා ඒක ඒ පුද්ගලික දේවල්. ඒ ඒ කෙනා ඒ ඒ ආජීව පාරිශුද්ධිය කරගෙන සතුටින් ජීවත් වෙනවා තව කෙනෙකුට ඒක කරන්න යන්න එපා. තව කෙනෙක් හොයන්ට යන්න එපා කියලා පැත්තකට කරලා තියෙනවා. ඒක හරියට අර බුද්ධ ශාසනයේ මස්මාන්ත අවබෝධය අනුභවය පිළිබඳ හරවත්තනාදී ඒක පුද්ගලික දෙයක්. කැමති නම් අල්ලන්නේ කැමති නම් කන්නේ. නමුත් සමග්ගානන් තපෝසුකෝ කියලා කියන්නේ එකම ක්‍රමයට ආජීව පාරිශුද්ධිය රකින්න පිරිසක් එකතු වෙච්චාම සිද්ධුන විදි ආරම්භයක් වෙනවා. ඒ පිරිස අතර අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා මේ චීවරාදී කටයුතු නිසා එකිනෙකා කෙරෙහි උස්පහත්කම් තියාගන්න එපා කියලා. ගුරුවරු ගෝලිය අතරව අරයා මේක පාවිච්චි කරනවා මෙයා මේක පාවිච්චි කරනවා කියන කිසි දෙයක වෙනසක් ඇති කරන්න එපා. ඔක්කොම එකම જાති සිවුරු. එකම જાති සිවුරු කියන්නේ එකම වෙද්ද නෙමෙයි. මේ අරණිට ගැලපෙන සිවුරු. පින්න පාටත් එකම තැනක. සීනාසනත් ලද දෙයි. එහෙත් පිළිකරත් එහෙමයි. ආන්න එහෙම කතා කරනකොට පුදුම විදිහට මේ අවුල් වියෝල් භාව අයින් වෙලා මේ අපේ හිතේ කතා හුඟා සමාන්තරගත වෙනවා. සමාන්තරගත වෙච්චාම ඒක හැකියට හැරෙනවා. සමාන්තානං තපෝසුකෝ කියනවා. ඒ වගේම මේ විචම්බිකා ආදී ධර්මවල තියෙන හිතේ කය වශයෙන් කඩලා මේ ඇඟේ ඇති වෙන්නා වූ ඇඟමැලිකම් කුසීතකම් හිතේ යන්නා වූ චිත්තසලීන මේ චේතසෝලීනතාදී වශයෙන් හිතෙත් ඇති වෙන මේ ධර්ම අර අරතිය කියන ධර්මේ නම් මේ හිතට තමයි ගොඩක් සම්බන්ධ. ඒක ගන්නෙ ඇඟේ. එන විදිහට කියනවා සිව්පතේ. සිව්පතේ දක්ෂතාවයක් නැතුව මුලින්ම කියනවා හරියට ගුරුවරයෙක් කරත් පුහුණු කරන්නේ නැති වුණොත් මොනම ක්‍රමයකටවත් මේ සිව්පතේ පිළිබඳව ආරයකට එන්නේ. ගතියකට එන්නේ. ඒ බුද්ධිල තනියම පරිේෂණ කරනවාමයි. ඒ පරිේෂණ ආර්ය පරිේෂණේ අනේසල වෙනවා. අපතිරූප ක්‍රම විවාහටපත් වෙනවා. ගුරුවරයෙක් අරද පිරිසක් එක්ක හැදෙනවා නම් උඟක් අඩුපාඩු ගන්නවා. ආනෙතන තමයි ශික්ෂණේ තියෙන්නේ. අනෙතන තමයි ආජීව පාරිශුද්ධිය තියෙන්නේ. අනෙතන තමයි සමගියට හේතුල කරුණු තියෙන ඔක්කොම හදා බෙදාගෙන කටයුතු කරනවා. වස්තු පරිභෝග වැඩි වෙන්න වැඩි වෙන්න එක එක නට එක නට වෙන වෙනම කාමර තියෙනවා. ඒ කාමර අවශ්‍ය දේවල් ඔක්කොම දෙනවා. Taman එක බන භාවනා කරනවා. වැවට වතුර කරන අනිත් කට්ටියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ගිහියොත් එක තමයි සම්බන්ධය. ඉතින් මෙතන මේ වෙනකොට භාවනා මධ්‍යස්ථාන කැලේ පන්සල් භාවයටපත් වෙනවා කැලේ පන්සල් ටික කාලයක් ඉල්ලලා මේ පන්සල් භාවයටපත් වෙනවා ඊට පස්සේ ඉතින් নানা ආකාර පරංගි සසංගත ලෙඩ මොහු කරගෙන සමාධි වැඩෙනවා නමුත් ක්‍රමේ භාවනාව එහෙම නැත්නම් මේ විරි ආරම්භ කරන ක්‍රම ඉතාමත් පැහැදිලිව දේශනා කළා දෙනවා. දැන් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන් බවට සාක්ෂි තමයි මේ අපි ගත කරන ජීවිතය. නමුත් ඒක ඒ අනිකුත් අපේ සමාජිකයන්ට ඒත්තු ගන්න ලැබෙන්න බැරි තරම් විශාල පරිත්‍යාග ඇති කරගෙන කියනවා නිකුතින්ම මේ ආජීව පාරිශුද්ධ දාන දෙයක්. ඉතින් මේකෙන් කොච්චරක් හිත වැටෙනවද කොච්චරක් භාවනාවෙන් ලාමක දේවල් වලට හිත වැටෙනවද කියලා කියලා කෙලවර කරන්න. නමුත් මේ භාවනාව හෝ අපේ මේ ධර්ම දේශනා හෝ කවදාකවත් හිතන්න නරකයි මේ අනුන්ට කොනහඬ අනුන්ගේ අඩුපාඩුකම් කරන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ අපි මේ හදා බෙදාගෙන කරන මේ සමගිතේත නිසා ලැබෙනා වූ ආනිසංස අපිට දැනෙනකොට ගොඩක් පහක්. නිසා දැනෙට ඉහිති කරලා නම් සලකන්න එපා. මේ පොදුවේ හම්බෙන ශූරකින් අපි මේ සතුට වෙන ගතිය. පොදුවේ හම්බෙන පින්න පාදකින් සතුට වෙන ගතිය. ලැබෙන්නා වූ තියෙනා වූ මොන විදිහකට හෝ මේ සේනාසන පාවිච්චි කරන ගතිය ඇත්තා වූ වේතකින් අපි මේ යටන ගතියක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම වක්‍ර මාර්ගයෙන් හෝ ඍතු මාර්ගයෙන් ඒකාන්තයෙන්ම භාවනා රතිය ධීර භාවය ඇති කරගෙන ඔය කුසිතකන් දුරු කරන්න හේතුව. එනිසා ඒ දේවල් වලින් කීවර පිළි පාත සීනාසන ගිලම්පත කියන දේවල් වලින් ආඩිය වෙන්න වෙන්න පහතුන් ලැබෙන්න ලැබෙන්න ඒකාන්තයෙන්ම අර කියලා. භාවනාව ඉස්සල්ලාම අමතක වෙන ධර්මයක් වාටපත් වෙනවා. නටබුන් ගත වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන වැඩ කරන්න පටන් ගන්නවා මේ කාන්තේ මේ සංසාරක බැඳෙන. ඒක නිසා සමාධානන් තපෝසුකෝ වෙන්න නම් ආජීව පාරිශුද්ධිය තියෙන්න ඕනේ. ආජීව පාරිශුද්ධිය තියෙන අදුපාඩු සහිතයි මේ ලෝකේ කියලා තේරුම් ගන්න. ඒකටයි වීඩියෝ ඕන කරන්නේ. ඒකටයි මේ බාහදස්ස ව්‍යාපාරේ සම්බෙර දෙකින් දැනට ගැලපෙන දාට වැඩ කරන් ඉගෙන ගන්න එක උන්ට වැඩි 10000 ගුණයකින් යෝගාවචරය සඳහා පුරුදු කරලා තියෙනවා. ඒව කරනකොට කවදාකවත් කම්මැලිකමක් එන්නේ නැහැ. මේ කිස්නාමේ අත් දෙක පොරවගෙන බිම් බලාගෙන කුහීත වෙන්නේ එක ඉතාල දක්ෂකමක් ඒක සමහර වෙලාවට දක්ෂයි. අනකට වැඩි රාගය ඇති වෙලා, උනකට වැඩි හිත ඇවිස්සලාට ඒකෝනේ. ඒකත් අනිත් වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? තමලඟ තියෙන දේවල් ඒ පිළියෙල කරලා හරි ගැසලා සූදානම් කරලා තියාගන්න. ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වීර්ය අප්‍රමාදයට වැඩේ. එහෙම නැතු ඔක්කොම මේ කරලා දෙනකම් බලාගෙන ගතිය හෝ සීතල බලාගෙන ගතිය ප්‍රමාදිත හේතු වෙන්නේ. ඒක අහිත උණුසුම් ගතිය නිතරම යෝගාවචරගේ තියෙනවා. එහෙම නැත්නම් මේ මේ වීර්ය ඇති වෙන්නේ නැහැ කුසීත වෙලාව කොයි වෙලාව වෙනවද කියලා දාන්න. මේ මේ කුසීත භාවය දුරු කිරීම සඳහා සමත වශයෙන් පෙරගස්සලා තියෙන කරුණ උදේට දක්වලා තියෙනවා ආහාරයේ මත්ඤ්‍යතාවය පිළිබඳව නැත්නම් අතිභෝජනයේ මත්ඤ්‍යතාවය කියලා එකට කියන්නේ ආහාර ගැනීම ඉහළ පහළ ගියොත් අධික ආහාර ගත්තොත් අනිවාර්යෙන් නිදිට වැටෙනවා. උගාක ආහාර අඩුව බඩදැවිල්ල ඇවිල්ලා භාවනා කරගන්න බැරි වෙනවා. ඒ නිසා සම වශයෙන් ආහාර ගැනීම සම්බර කරගන්න දැනගන්න. මේක මම හිතනවා ගන්නන්න පුළුවන් ධර්මයක් කියලා. දේහතරපත් වෙලා ලෙඩ ඇති වෙලා තියෙන තත්ත්වය දිහා බලනකොට ඒක කර්මානුරූපව වෙලා ඒ වදේ දෙන්න පටන් අරගත්තොත් කොච්චර කෙරුවක් අපත්‍ය ආහාර පත්‍ය ආහාර ගණන් උගා කාලය. ඒ සම්භාහන විද්‍යාව පොතේ උනත් සඳහන් කරලා තියෙනවා ඒක මේ සාමාන්‍ය ජනය සඳහා ගත්තොත් අඩු ගානේ අවුරුදු 35ක්වත් යනකම්. මිනිස්සුෙකුට තමන්ට සුදුසු ආහාර සුදුසු නිින්ද සුදුසු නෑම කෑමුණා තේරුම් ගන්න බෑ. අපි නම් ඉන්නේ ගොඩක් ඉස්සා කරන ප්‍රයත්නෝ. නමුත් ඒකෙන් තේරුම් අරගන්න තියෙන්නේ මේ එතකොට ජීවිතේ හුඟක් වැඩ ඉවරයි. ඒත් කාම තමන්ට සත්‍ය ප්‍රත්‍ය දන්නේ. ඒ වගේ තමයි මේ මහාන ජීවිතේට පැවිදි ජීවිතයකට යෝගාචර ජීවිතය ගත වුණත් එහි අත්තාව මේ පදම දැනගන්න එකට ගොඩාක් කල. ඒ සාරිපුත්තු සාන්තිය ගොඩින් යන බේරෙන උපදේශයක් වශයෙන් තමයි දීලා තියෙන්නේ චත්තාරෝ පංච ආලෝකේ අබුත්වා උදකම් කීවේ. තමන්ගේ බඩතලන ආහාර ප්‍රදේශයේ පිටවල් ගන්න මෙච්චර ඒක පහක් විතර අඩුවෙන් වළඳලා ඒකට වතුර ගොඩනගන්න. ඒක හුඟක් කල් යනවා තේරුම් ගන්න. අනිත් එක තමයි දැන් තැන් වලට මාරු වෙන්න ගියාම ආයතරයක් මේක අලුත් වෙනවා. දෙවෙනි එක තියෙන්නේ ඉරියාපත සම්බර කිරීම. කුසීත ගතිය වැඩි වෙනවනම් ඒ ඉරියාපතේ තේරුම් ගන්න හුඟා කියලා අර කුසීත භාවයේ බලපාන්නේ පණියක භාවනාව. පණියක භාවනාවේ ඒ වීර්යය සද්ධාවයි දෙක වීර්යය සමාධිය සමබර වුණේ නැත්තම් වීර්ය අඩු වුණොත් සමාධිය වැඩි වුණොත් නිින්දක් වගේ තත්යකට පත් වෙනවා. අර ශරීරයේ ඇති දීන භාවයන් මත වෙන්න පටන් අරගන්නවා. ආන්නේ වෙලාවට මේ විපස්සනා යෝගාවචරණ මෙනෙහි කරලා උත්සාහ කළා බලන්න. එහෙම නැත්නම් ඒ ඉරියව් වෙනස් කරන්න. මේ ඒ උපදේශ පන්තියේ ඒ සමත වශයෙන් දක්වන උපදේශ පන්තියේ සඳහන් වෙලා නැහැ. ඒක සඳහන් වෙනවා නම් වෙන්නේ ওই ඉරියාපත සම්බර කිරීමයි මේ ඒ සමතේ පැවැත්ම තියෙන්නේ. ඒකට කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් සූත්‍ර දේශනාව තමයි මේ සංකප්පනානි සංකේ. වෙන විදිහට කියනවා සක්මන් කිරීමේ ඇති ආනිසංසය. මේ නිසල් වනේ වැඩ කරනකොට පටන් අරගත්තට පස්සේ හොඳටම තේරිච්ච කාරණාවක් තමයි මට ඉතින් විශේෂයෙන්ම නිමි යෝගාවචරය ආපුවාම ඒක පැවිද්දන්ට ආදාව නැතුව මේ පැවිද්දන්ට අදාළයි විශේෂයෙන්ම හඳුන්ලා දෙන්න තියෙන අපිට පැයකට පැයක් සක්මන් කරන්න ඉන්නේ. පැයක් භාවනා කරනවා පැයක් සක්මන් කරලා පටන් ගන්න ඉන්නේ. වෙන විදිහකට කියනවා නම් පැයක් සක්මන් කරන්ද ඉස්සර වෙන්න ඊගාට භාවනාවට වාඩි වෙන්න. කියනකොට නම් කියන්නේ පරියංගේ තමයි. නමුත් පස්සේ හරි කියන්න වෙනවා පරියංගයට කලින් සක්මන් කරන්න. මේ සක්මන් කරනකොටත් චක්කම දානි සංගවතේ සරුවචනසේ දේශනා කරන්නේ අධධානකම හොති ප්‍රධානකම. බලක් දිගට කරගෙන දීර්ඝ ගමනක් යන ඉතර වෙලා ඒක කියලා හොඳ හුරුමිනියෙක් වෙන්න ඕනේ ගමනට. එහෙම නැත්නම් එහෙම අතරමඟදී নানা ආකාර කටයුතු වුණොත් එන ගමන් පිළිසරත් බාධායි. මෙද වුණොත්, බඩ නරක් වුණොත්, වෙන කරදරයක් වුණොත් ඒ නිසා හුඟක් ධර්ම ඔටුවෙක් වාගේ ධර්ම ගැතියක් තියෙනවා. ආන්නේ වගේ වැඩක් පුරුදු කරන්න හොඳට සක්මන පුරුදු කරන්න. ඊගාටන ප්‍රධාන ප්‍රධාන කියලා කියන්නේ බොහෝම අමාරු සිද්ධි රාශියකින් ජයගත යුතු සතනක් ජය ගැනීම. ඒ සඳහා මේ එකකින් දෙකකින් පසු බාලා එකකින් දෙකකින් විනිශ්චය කරලා ගුරුවරයා අතහැරලා ක්‍රම අතහැරලා ස්ථාන මාරු කරමින් යන්න පටන් අරගන්න කෙනාට ප්‍රධානකම හිතින්නේ. පොඩි දෙයක් වෙච්ච ගාම විනිශ්චය කරනවා. ප්‍රධාන කියලා කියන්නේ මේ ගමන ඒ කාන්තේම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යන ගමනක්. දුක්ඛ සත්‍යයක් නෙවෙයි. සුඛ සංඥාව දුරු කිරීම සඳහා කරන ප්‍රයත්නයක්. ඒ නිසා දුකක් ආවම ඒ විදිහෙන් සතුටේ නුණ දීලා, දීන වශයෙන් නුණ දීලා, භාවනාරාමතා වශයෙන් නුණ දීලා කටයුතු කරන්න නම් ප්‍රධානකම තියෙනවා. මේක සඳහා විශාල දිරිගැන්වීමක් කරනවා මේ සත්සන්දාව. අධානකම හොදි ප්‍රධානකම. ඒ වගේම Taman කන බොන දෑ හොඳට දිරවන ගතිය. අසිතේ කායිතේ කායිතේ අසිතේ කායිතේ සායිතේ පීතේ සම්ම පරිණාමං ගච්ඡති. එසා සංස්කෘතික ශ්ලෝකයක් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කෑම ගාව කාපු ගම ඉඳලා බරපුඩර කාලා නිදාගත්තොත් අවශ්‍ය කෙටි වෙනවා කියලා. ඒ වගේම කෑම ගත්ත ගමන් දිනුවොත් අධික වේගයටපත් වුණොත් එයා සමාන වේගයෙන් මායя පිටපස්සෙන් එනවා. කැමරට පස්සේ අඩු ගන්න බෑ භාගයක් සක්මන් කෙරුවොත් අවශ්‍ය වැඩි වෙනවා. ඒක මොකද අර ආර්ථික හොඳට දිරවලා ඒ ඕජාව ශරීරගත වෙන්න කල් තියෙනවා. ඒක සක්මනේ තියෙන ආනිසංස. ඒ වගේම තමයි සංකමනාදිගතෝ සමාධි චිරක්තිකෝ හෝති. සක්මනේ යම් කිසි සමාධියක් ඇති කරගත්තම අර පරියන්ක ඇති කරන සමාධිය වගේ වරින් වර කියලා නිින්දට වැටෙන ගතිය නෙවෙයි. ගොඩක් වෙලා යනකම් මේ සමාධිය ඍජුව ඕනම විවිධ තත්ත්වයන් යටතේදී පවත්වාගෙන යන්න පුළුවන්. ගොරෝසු ගතියක්. මේ විදිහ කරන දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න. සංගමනාදී ගතිය සමාධිය. මේ ඒ විදිහට බලනකොට සක්මණේ ආනිසංස තමයි අපිට මේ ඉරියාපත සමබර කරනවා කියන කටයුත්තේ තියෙන්නේ. ඒකේ පුද්ගලික ජීවිතේ බලපුවහමත් මට හුඟා සම්ඩු කරන්න එදත් වෙලාගෙන අදත් වෙලා තියෙන එකක් තමයි ඒ කියන්නේ. සමාධි යම්ස්ති ප්‍රදේශයකට එනකොට ඒකනදී අර මේ යන්තම් සමාධි එනකොට ඒක හරියට මන කිරා ගන්න බැරි වුණොත් අර මෙනෙහි කිරීම ආදී ධර්ම අඩු වෙන එක පාරටම එළි ඔළුව පාත් වෙන අර හිත අකර්මණ්‍ය ස්වභාවය. අරමුණ ප්‍රකට නැහැ. නමුත් මේ පටන් ගන්න වෙලාවදී හරි කැපක් දැනෙනවා. දැන් හරි ව්‍යාපාර කරන්න තු ඔහේ ඉන්න පුළුවන් ගතිය. අන්තිම කොහොමද පාර්ථ ගැස්සිලා. එනකන් හීනයක් දැකලා හීනෙන් ලැජ්ජ කරලා. පාත් නැගිටුවාම ඔළුව එකපාරට ඉඳ ගැහුවා වගේ නැගිටලා හිටලා ඉන්නවා. ඉතිපත් ඉස්සරහ නේද මේ වැඩේ ඉන්නේ. හරි ලැජ්ජාවක් නේද ඉන්නේ කිය. ආයෙ හැරෙත් ටික වෙලාවක් යනවා. ඕනේ ගිහිල්ලා සමාධිය ආයෙ හරියාවෙන්න ආයෙ ලැජ්ජාරයි. ආයෙ වැටේ. ඉතින් මේක නිසා උගෝදනේ ලැජ්ජ වෙනවා පිළිවෙක බාරන. ඒකේ බුදු පිළිමේ වගේ තිබ්බාම හිතින් නැති නිසා. නමුත් එහෙමනම් ඒ සෝවාන් වෙති සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කොට පරිසල්ලාණේ හිටියේ. පරිසල්ලාණේ කියලා කියන්නේ පුද්ගලික විවේක ස්ථානක හිටියේ. එතනදී උන්වහන්සේට නිින්ද ගිය බවත් සරුවචනාංශය ඇවිල්ලා සාරිපුත්තේ විජුවටයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තමයි. ඒක සතාන් කළා තියෙන්නේ මේ නිින්ද කියන එක මාර්ගාක්ෂික ධර්මයක් බව හැබෑව. නමුත් අපිට ඒක නොආයුතුයි, නොපැමිණිය යුතුයි කියලා දෙයක්. එනවාම ඒ කවදා හෝ එනකොටම ඒකේ මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි කියන තුන අල්ලගත්තොත් හැර කවදාකවත් බෑ. මේක බය වුණොත්. බය වෙන්න වෙන්න අර තීමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳට හරියට බද්ධ පරිණතය ඇඳගෙන පැය තුනක් එක දිගට ඉන්න පුළුවන් සීමා වෙනකන් මං යන්නේ නැහැ පිටර කියලා හිතුවොත් අවදාපත් වෙන්නේ නැහැ. මේ රහත් මාර්ගයේ ඉවර වෙන අකුසල කර්මයක් මේ නැත්නම් නිවර්ණයක් මේක තියෙන නිසා විකටම සම්දු කරන්නේ. ඒ සම්දු කරනකොට මේ කුසීතය කම්මැලිකමට හේතු දක්වන මිනිසයා හැම ඉන දෙයකින්ම මොනවා කාරණයක් ඉදිරියපත් වුණත් ඒ වැඩේ නොකරන්න හේතු දක්වනවා. ඒවම තමයි ධර්මචර්යනන්ට විරිය ආරම්භ වස්තුවකින් පෙරදෙන්නේ. වැඩි ටිකක් ඇඟට අමාරුයි. ඒ මොකද දෙයක් එන්න වගේ. ඒක කුසීතය හිතන්නේ මොකද්ද? දැන් මේ පරියන්කේ ගාලා අමාරු වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඉන්නේ තද වෙයි. ඒ නිසා මම දැන් ටිකක් ලෙඩ එන නිසා මම ටිකක් පිළිස්සනවා. ඊපස්සේ ලෙඩේ ඇවිල්ලා උච්ච අවස්ථාව පහුවෙලා ගියාට පස්සේ මාන කරන්න පුළුවන්. නමුත් කියනවා මේ අමාරුයි කියන ලාට ඇඟට වදි දෙන්න ඕන නැහැ. දුන්නොත් එහෙම මේ සංහිප වීම ගොඩක් කල් යනවා කියලා ඒත් අතරලා. එතකොට කුසීත වස්තු දෙකක්. ලෙඩ වෙන්න කලින් ලෙඩ වුණාට පස්සේ. ඒ වගේම දීර්ඝ කාලයක් යන කලින් මම දැන් ගමනේදී හරි දෙහිතා ඒක නිසා දැන් හොඳට ඇඟ සැපවත් කරගන්න ඕනේ කියලා ගමනට කලින් භාවනා භාපත. ගමන ගිහලා ආවට පස්සේ කියනවා ගෝක ඇඟට මහන්සි දීපු ගමනක්. එහෙනම් දැන් කියනවා හරි සීතලයි. භාවනා කරන්න හොඳ නැහැ. කෙරුවොත් මෙහෙම වෙනවා. ඒක හරි උෂ්ණයි. සාදී දාන එහෙම කරන්න බෑ. එහෙනම් දැන් කියනවා උගෝම් බඩගිනි එතකොට හොඳටම බඩ පිළිලා. මේ කරුණු අට තමයි ඒකට කලින් සහ පස්සේ කිව්වහම මේ කරුණු හතරට අටක් වෙනවා. මේ අටර තියෙන කුසිතවා. වීර්යරම්භ වස්තු කියලා කියන්නේවත් මේවා තමයි. දෙඩ වෙන්න කලින් ඇඟ අමාරු වෙනකොටම කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේදී මම කරබන හිතියොත් ලෙඩ වෙලා මැරිලා ගියොත් මේ මොහොතක් නැති වෙනවා. ඒ නිසා මම දැනගෙන ලෙඩ වෙච්චා. ඒ ශරීරෙ මම ගෙනියන්න හදන කන්නේ හුදටම භාවනාවෙම යන්තෝ නෑ කිය වෙනකට වඩා නැත්තම් කොහොම හරි එන්න කාලකටම කරනවා. ඉක්මනට අවස්ථාවේ බැරි වුණොත් මේක සනීප වෙච්ච ගමන්ම කල්පනා කරනවා මේ ලෙඩවිච්ච කාලේ මට පහ වුණා. ඒ නිසා දැන්පත් කුසිතුන බෑ කියලා වහවහ ඒ භාවනාව යෙදෙන. ඒ විදිහට ගමනක් යන්න කලින් ගමනකට පස්සේ සීතලකම කුලුසුම්කම බඩගින්න බඩ පිළිච්චකදී හැම දෙයකදීම ඒක හරි පැත්තට යොදා ගන්න පුළුවන් නම් අපිට මේ කුසීත වස්තුම විරි ආරම්භ වස්තු කරගන්න පුළුවන්. මම අර බුදුන් වහන්සේ කාලේ ඒක ස්වාමීන් වහන්සේ ළමක් මට මම කියලා තිබුණා මේ කමඨාන් සුද්ධ කරන්න ඉස්සෙල්ලා තම තමයි කමඨාන් ලියලා කියන්නේ මම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න. ඒ වෙලාවේදී පොත අරගෙන කියවන්නේ මම පරිවර්තනය කරා. මේ ශාන්ත වල ලියලා ඉන්න පොතක මේ ආයිත් මට විවිධ විලා ඉතින් පහුගිය දාස් තාම ඇඟට කණි තුමදි ඒ නිසා භාවනා කරේ නැහැ කියලා ආයෙත් කියන්නේ. කවුරුද අධිපත්‍යයෙන් පැහැදිලි ලිව්වා කුසීතවස්තු අවිස්කාලක් කියලා මම ලියලා පොත අතව දෙන්නේ. පුස්තකේ මේ ගමන් දුර නැතර ඔබ හද කමටහන්ද කරන්නේ මම කිව්වේ නමුත් මේක පරිවර්තනය කරන්නයි කිව්වේ මේ මොනවද කියලා තියෙන්නේ. දැන් මම කොහොමද තේිච්ච දෙන්නේ කියලා. ඊවැසිය ඇත්තමයි මම මේ කියන්නේ ආසිත මේ ලෙඩ වෙලා හිටියේ. මොකද ලෙඩ වෙලා හිටියා. ආනාපානේ නතර වෙනවද? පින්දින හිටින නතර වෙනවද? මෙනෙහි කරන්න බැරි කමක් තියනවද? ඒකදී හිරිජුව කතා කරා. ලෙඩ වෙනකොට නෑ පින්දින නැතිල වෙනවා කියලා. අනේ මේ කමට අනුද්ධ කරා. සුද්ධ කෙරුවට පස්සේ ආයෙත් බොහොම සන්තෝෂ වුණා. භාවනා කළා නෑ. නමුත් මේ භාවනා නිදවිච්ච හැටි පිළිබඳව භාවනා යෝගාවතරේ දකින විදිහට කිව්වට පස්සේ ඇවිල්ලා කිව්වා මේ වගේ අරික් කාලයක තමයි ජීවිතේ ගත වෙන්නේ. කොනිම වෙලාවක හරි මේ අරික් කාලයක් තියෙනවා අපිට. ඉතින් ඒක ගැන කල්පනා කරලා බලනකොට මේ බුද්ධෝත්පාද කාලයක් කියලා. මොනසාතු භාවිකුත් ලැබිලා. ඒ ලැබෙන්න ඕනේ ඇහැ කන දිව නාසය ආදී කියලා සම්පත්තියක් ලැබිලා. කල්යාණ මිත්‍රොත් ලැබිලා. පැවිද්දක් සමහරලාට ලැබෙනවා. ධර්මයක් ලැබිලා එක්කම ආඩපස්සේ විවේක ගන්නවා නම් එහෙනම් ලෝකාන්ත අරුපතිකින් ලැබිය පාඩේ තමයි මම කියන්නේ වෙන්නේ දුර්ලභාකන සම්පත්තිය තත්ත විවේකෝ විපස්. ධාම දුර්ලභව ලැබෙන මේ චල සම්පත්තිය ලැබිච්ච ලැබීම දුර්ලභයි. මේ ලැබිච්ච වෙලාව යම් කිසි කෙනෙක් අර ඉබ්බයි මේ ආවගේ සැතනේ වගේ ඉබ්බහින්න ගොඩක් කල් යනවා මම පොඩ්ඩක් බුදිය ගන්න කියලා නිදා ගන්නට කුසීතකමට යනවනම් ඒ වුණාට ඊට වැඩි විපස්සයක්. ඒක නිසා භාවනා ජීවිතය ආවට පස්සේ කාමරාගේවත් ප්‍රතිගේවත් මේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ අභ්‍යන්තර ප්‍රධානම සතුරක්. යෝගාවචර ජීවිතයේ ප්‍රධානම අභ්‍යන්තර සතුරක් සංසාරේ භවයෙන් භවයට ගෙනෙන සතුර තමයි මේ කුසීතකම. කවදාකවත් නරකයි බයයි. කවදාකවත් නරකයි විඳින්න කියන්නේ. ඒක ඉදිරිපත් කරගෙන යනවා. නින්දර ගන්නවා නින්දට යන්න කලින් එහෙමයි නින්දර ගන්නවා නම් කරක් දැන් නින්දට අවදිචිනවා මෙහෙමයි කියලා ඉන්නවන් තරම් ඒක අල්ලගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ ජීවිතේ ප්‍රබුද්ධ භාවයක බුද්ධ කියන වචනේ හැදෙන්නේ ප්‍රබුද්ධ කියනවා ප්‍රබුද්ධ කියන්නේ පිටිපිට ඒ නැත්තම් බුද්ධි කියන වචනේ වචන දෙක ළඟ ළඟ යන්නේ ප්‍රබුද්ධයි බුද්ධි ඒ දෙක අතරමැද තමයි යන්නේ මේ පත්හිත විරි අවස්ථාවේදී හිතේ අර ආරම්භන අවස්ථාවේදී ඕක බලපන්නේ වාච අතිපග්ගහිත පරිපූර්ණ විදිහට බලපාන්නේ. අර නික්කම ධාතුවේ පග්ගහිත විදිහේ තියෙන වෙලාවේදී මේ දේ පිළිබඳව කල් ඇදෙන්නේ අවදාකවත් නොදැනවත් අචේතනික වශයෙන්. දැන දැනමයි අචේතනික වෙන්නේ. අන්න ඕනි ටික මතු කරලා මෙන්න මෙහෙමයි මේ ඔක්කොම පාසු සම්පත්තක ලැබුණත් එහෙම කුසිතන බවක් සංසාරේ තියෙනවා විදම්බිකා ඇති වෙනවා කුසිතකම් ඇති වෙනවා කියන එක තේරුම් අරගැනීමයි විරිය ආරම්භ කතාව කියන්නේ. ඕකට බුදුහාමුදුරන් කරන්න දෙන්නේ. ඕක බුදුරජාණන්ගේ ධර්මයට කරන්න දෙයක් තියෙනවා. නිතරම මේ ධර්ම කොටස් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සහ සප්පාය කතාවේ. මතු කර ගන්නවනම් අපි නිවන් දකින්න කරන් ඇති වෙන කාරණාවක් තියෙනවා මේ කුසිතකම හේතුව. ඒ හේතුව මොකද? මේ බණ අහන්නේ බණ කියන්නේ දැනටමත් ඒ ආරම්භ ධාතුව ශක්තිය ලෙස සජීවී ලෙස සාර්ථක ලෙස ක්‍රියා කරගත්ත කෙනා. කියලා දෙන්න අමාරු නෑ. Taman දන්නේ නැත්නම් කියන්නේ. දැන් තියෙන්නේ ඒක නිතරම අත නෑර දිගට පවත්වන එක. ඒක නිසා අපිට අද ලැබිලා තියෙන කාලේ මම හිතන්නේ මේක වැඩි විස්තර කරන්න තියෙනවා කියලා. නමුත් ලැබෙන සමාන ඉතුරු වුණොත් වෙදත් වෙලා තිබුණොත් මේක වෙනවා යම් යම් තව පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා මතක් කරන්නේ. ඒක ප්‍රධාන වශයෙන් බලපානවා දැනට කරගෙන යන භාවනාව මේ නැත්තඳ ඒවත් මතක් කරන් බලාපොරොත්තු වෙනවා. ඒක ලැබුණු සමාජ කල් කියලා දැන් මේ පහත කොටස් දැන් මේ වටහාගත්ත කොටස් නිසා තමයි මෙතෙක් කරගෙන ගිය අධ්‍යක්ෂ වල මේවා එකතු කරලා දන්නා වූ කාරණාවට මේක එකතු කරලා හොඳ වීර්යයක් හොඳ විදි ආරම්භ භාවයක් ආරම්භ කරගෙන ප්‍රබුද්ධ ස්වරූපයෙන් පිළිවිච්ච භාවයේ ඉකට මේ ලැබුණා වූ අවස්ථාවේ ප්‍රයෝජන ගන්නට මේ මහා පොළොත වීම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ලෝකයේ ඉදිරිපත් කරගෙන තම තම ප්‍රාර්ථනා කරන වූ තත්ත්වයට ය아가න ශක්තිය ධෛර්ය බලයේ වීර්ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාවකින් සමාප්ත. සාදාගේ